තෙරුවන් සරණයි. ආර්ය ප්‍රතිපදාවේ මුල් අධ්‍යයර සිත දකින්න කියලා අපි කියනවා. සිහියෙන් නොවනි දකින්න එනේන ආරමුණු දකින්න කියලා කියනවා. සිත දැකීම පමණයි මුල් අධ්‍යයරේ අපි පුහුණු වෙන්න ඕනි. සිත නිතරම අපිට පේන්න ගන්නවා එතකොට. හැබැයි දෙවැනි අධීරයේ ආර ප්‍රතිපදා දෙවැනි අධීරයේ ඊට වෙඩි ගැඹුරට අපි ගියා. ටික කාලයක් කෙනෙක් හොඳින් හිතට ප්‍රත්‍යක්ෂ හිතට පේන හිත පේන தത്വෙට එනකන් සිහියට නුවණට එනකන් අර සතිය පේනකන් ඒ කියන්නේ හැම මොහොතෙම හිත පේනවා. තමන්ගේ හිත දැන් ඉන්නේ සතුටින් තමන්ගේ හිත දැන් දුකෙන් තමන්ගේ හිත දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණ සිත දකින හැම මොහොතෙම සිත බාහිරට යනවද සිත දකිනවා. සිත ගැන එන එන අරමුණු විශ්ලේෂණය කරන්න නැතුව සිත දිහා බලා සිටීම තමයි පළවෙනි අධීරය අපි කිව්වේ සිත දකින්න කියලා පමණයි. හැබැයි දෙවෙනි අධීරයේදී සිතට එන අරමුණේ සත්‍ය දකින විට සිත ඒ අරමුණෙන් මිදෙන බව කිව්වා. ඒ කියන්නේ බාහිරින් මිදෙනවා. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න දර්ශන සමාපත්තිය දැනගෙන තියෙනවා සත්‍ය ඥානෙ. හැබැයි පේනව නෙමේ හිතනවා. ඇහෙනව නෙමේ හිතනවා. අපි දැන් ඒ පිළිබඳව පැහැදිලි කරා. එතකොට ඔබ බාහිරට යන්නේ ඔබේ හිතමයි දකින්නේ හැම මොහොතෙම. ඒකත් ඔබ ප්‍රතිපදා විදියට යම් කාලයක් පුරුදු වෙනකොට ඔබ බාහිරෙන් මිදෙනවා. හැම දෙයක්ම සිතුවිලි බව දකිනවා. සම්මුති ප්‍රඥප්ති පෙරමතකයෙන් හට ගන්න බව දකිනවා. එතකොට ඔබ බාහිරට නොයන සිතක් ඔබට හම්බ වෙනවා. බාහිරින් සැප දුක් හොයන්නේ නැහැ. ඒතර ඔබේ හිතමයි දකින්නේ. දැන් බාහිර රූපේ අන්තෙන් මිදිලා දැන් නාමයේ අන්තයට සිත කොටු වෙනවා. එතකොට දැන් මේ සිත දකිනවා. බාහිරට යන්නේ නැති හිතක් ඔබට තියෙනවා. දැන් ප්‍රතිපදා තුන්වෙනි අධීරය අපි ඔබට පැහැදිලි කරා. මේ නාමයත් බොරුවක් වෙන බව. ඒ පෙර මතකයෙන් හටගන්නේ අතීතයෙන් හැන්නේ සම්මුති ප්‍රඥාප්තිය. එහෙමනම් මේ මොහ මේ මොහොතේ හටගන්න සිතත් මායාවක් වෙනවා. සත්‍යයක් වෙන්නේ නැහැ. අයි පොත බාහිරෙන් හමු වෙන්නෙත් නැහැ. පොත් කියලා දෙයක් බාහිර නැහැ. ඒක අපේ සම්මුති ප්‍රඥප්තිය. හැබැයි ඒක අතීත සංඥාව පොත කියන්නේ. එතකොට මේ සිතෙත් හටගත්ත පොත මායාවක් වෙනවා. ඇයි? සිතවිලි වල පොත් තියෙන්න බෑ. චේතනාවල පොත් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක මායාවක්. එතකොට නාමයන්තිනුත් ඔබ මෙදෙනවා රූපයන්තිනුත් ඔබ මෙදෙනවා. දැන් බාහිරනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ, සිතිනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතර ශුන්්‍යතාවයටයි මේ සිතපත් වෙන්නේ. ඔන්න ඔතනට තමයි අපි පෙන්වුවේ අනිත්‍යයි කියන එක. අනිත්‍ය කියන්නේ මේ සිතේ සත්‍ය දැක්කම සිත අනිත්‍ය වෙනවා. නැතු මේ අනිත්‍ය කියන්නේ බාහිර බඩු මුට්ටු වල කැඩෙන බිඳෙන එක අනිත්‍ය නෙමෙයි. ධර්මයේ තුල එතන නෙමෙයි අනිත්‍ය පෙන්වන්නේ. සිත. සිත සත්‍ය දකින්න තැන සිත සිතින් මිදෙනවා එතන අනිත්‍යයි. එහි අනිත්‍ය. අපි මේ අනිත්‍ය සංඥාව ගැන දේශනයක් ඉදිරිපත් කරා සතර සතිපට්ඨානයේ තුල ඉදිරිපත් කරන ඒ ඒ ඒ දේශනාවෙන් පස්සේ අපි වෙන වෙනම දේශනා තුනක් ඉදිරිපත් කළා. අනිත්‍ය දේශනේ, අනාත්ම දේශනේ, ත්‍රිලක්ෂණ දුක්ඛ සත්‍ය කියන තැන. එතකොට මේ අනිත්‍ය දේශනයත් අනාත්ම කියන දේශනයත් ඔබ ඇහුවොත් ඔබට අහන ලැබේ විශේෂ කාරණාවක්. මේ සිත දකින ශුන්්‍යතාවයේ තුන්වෙනි අධීරයේදී ඒක ඊටාම වැදගත්. අර දෙවෙනි අධීරයේ සත්‍ය ඥානයේ වැදගත් වෙනවනේ. සිතේ සත්‍ය දකින්න. ඒ වගේම තුන්වෙනි අධීරයේ අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව කුමක්ද කියන එක. හොඳින් මනාකොට තියෙන අවබෝධයක් තියෙනවා. ඒක පහසුවක් වෙනවා. සිත ශුන්‍යත්වය දකින්න. මේ මොහොතේ මේ සිත සියල්ල කරනවා සියල්ල තුලම ඉන්නවා. නමුත් සිත ශුන්‍ය වෙලා. එතනට එන්න හොඳම තැන තමයි අනිත්‍ය සංඥාව අපි කරපු දේශනාව නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ඔබට කෙටියෙන් ඉදිරිපත් කරන්න අපි ඒක නැවත සිහිවර්ජනයක් කිරීම වෙනවා එතකොට කෙටියෙන් පැහැදිලි කරනවා නම් මේ අනාත්ම සංඥාව කියන එක නැත්නම් මේ අනිත්‍ය කියන කතාව. අපි අනිත්‍ය සංඥාව බලමු. මේ සිත අනිත්‍ය කියලා අපි කිව්වා මේ සිතේ සත්‍ය දකින්නට සිතක් හමු වෙන්නේ නැහැ. නාමිනුත් පිඳිලා රූපිනුත් පිඳිලා. ඒතකොට අනිදස්සන විඥානේ දෙයක් බාහිරිනුත් මිදිලා පතිත වෙන්නේ විඥානේ කොහෙවත්. ඒ යථාභූත ඥාණයෙන් දැකපු තැන සියල්ල ශුන්‍යයි. එතකොට උපේක්ඛාසිත දෝමනස්ස කියන තැනට එන්නේ. එතකොට නෙක්ඛම්ම සිත දෝමනස්ස කියන තැනට ඔය කොයි විදිහෙන් කතා කරත් උපේක්ෂා සිතක් තමයි මෙතන තියෙන්නේ. මෙතන නිවන් දකින සිතේ ස්වභාවය ඒ කියන්නේ ක්‍රියාසිත හමු වෙන තැන. හැබැයි මේ කතාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පරම සත්‍ය කියලා අපි කිව්වා මුලින්ම. එහෙමනම් මෙතන සත්‍ය දකින්න ඕනේ. මේ සිත කියන්නේම ස්ථිරයි කියන හැඟීම අපි කිව්වා. හැබැයි මේකේ සත්‍ය නම් එහෙම දෙයක් නැති බවයි. ස්ථිරයි කියන එක මායාවක්. සිත ගන්නවා ලෝකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ බාහිර තියෙනවා කියලා ගත්තාම ලෝකයක් තියෙනවා කියලා ගන්න. ඒකමයි සිත කියන්නේ. හැබැයි එහෙම දෙයක් නැහැ කියනකොටම බාහිර දෙයක් නැති වෙනකොට මේ පැත්තේ කෙනෙකුත් නැති වෙනවා. ඒක සියල්ලම නැති වෙනවා. ඒතර අනිත්‍ය ස්වභාවය කියන්නේ එතනමයි. මේක හොඳින් දකින්න පුළුවන් තැනක්. මේ සිත කියන්නේම ලෝකේ පරම සත්‍ය නම් සියල්ලම හැම මොහොතෙම අනිත්‍ය ස්වභාවයක පවතිනවා. බාහිර විතරක් නෙමෙයි, නාමයන්ත විතරක් නෙමෙයි, රූපේ කියලා දෙයක්වත් නැහැ. ඒමත් නෙමෙයි. මේ මුළු ධර්මතාවයම සියල්ලම තියෙන්නේ අනිත්‍ය ධර්මතාවයක්. ත්‍රිලක්ෂණ කියන්න පුළුවන්. හැම මිනිසු මරණයට බයයි. මිනිසු මරණයට වැඩිය බය ඇත්තටම හුදකලාවට අපි මේ කියන තැනට. ඇයි සිතුවිලි නැතුව ඉන්න බෑ? සිතුවිල්ලක් නැතුණාම මිනිස්සු ඊට වැඩිය බය සියද විනාශා ගන්නවා. මිනිස්සු තනිකමට හරි පුදුම විදිහේ බීතියක් තියෙනවා. ඉතින් මේ නිවන කියන කෙනත් ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද මේ යන පාර කියලා. ඇත්තටම තෙරුවන් සරණයි කියලා මොන හරි හොයාගෙන යනවා කියලා එහෙම යන එකක් නෙමෙයි. අපි නිවන් දකින්නවා කියලා ඇත්තටම යන්නේ මරණය හොයාගෙන. අපි මේ මරණයයි දකින්නේ. මරණය අවබෝධ කරන්නේ. අතන මරණයක් නැහැ. ඒ නැති බව අවබෝධ කරන්නේ. දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍ය පෘථග්ජන සම්මුති ලෝකයේ මිනිසුන්ගේ අදහසක් ස්වභාවයක් දිහා බැලුවහම දැන් අපිටම දැන් මිනිස්සුන්ට හිතනවානේ මරණයක් තියෙනවා කියලා. දැන් ඒ මිනිස්සයාම හිතනවා කියන්නේ දැන් ඊළඟ මොහොතේ මැරෙනවා. දැන් දන්නවා දැන් ඊගා මොහොතේ මැරෙනවා කියලා. එහෙනම් ඒ කෙනා මේ මොහොතේ මොකද්ද කරන්න ඕනේ? ඔබ හිතන්නේ ඔබ අඩ අඩ ඉන්නවද? නෑ අපේ අදහස කියන්නේ. මේ මොහොතේ ඔබ සතුටින් ඉන්නවා. ඇයි ඒක නේ කොහොමද වෙන්නේ? ධර්මය අවබෝධ වුණොත් ඔබ සතුටින් ඉන්නේ. ඒකයි ඇත්ත. ඒ තමයි පරම සත්‍ය හැම මොහොතම සිද්ධ වෙන දේ ඒකේ වෙනසක් නැහැ. ආය අඬන්නවත් හේතුවක් නැහැ. ක්ෂණයක් ක්ෂණය පාසා මේ ස්වභාවය මේකමයි. ඒක වෙන දේ. මරණය කියලා දෙයක් නැහැ. ඒක අවබෝධ වුණා කියනට තමයි ඔහොම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඇත්තටම ඉන්නේ පුදුම විදියට දුකෙන්. ඊගා මොහොතේ මරනවා. ඒක මරණයක් කියන එකක් එත මොහොතෙන් මැරෙනවානේ. 아무තු දෙයක් වෙන්නේ නමුත් ඔබට දේවල් තියෙන ගොඩක් ධාරයන් ඇයි ඔබ කෙනා ඉන්නෝ ඔබ කෙනෙක් වෙලා කෙනෙක් ඉන්නවා වෙලා කෙනෙක් වෙලා දැන් දැන් දේවල් තියෙනවා දැන් තිය ලෝකේ තියෙනවා තියෙන ලෝකේ තියෙද්දි මට යන්න බෑ ඔන්න ඔය වගේ පටු අදහස් ගොඩක පැටලිලා ඉන්නේ මායා හීනයක පැටලිලා ඉන්නේ ඒ බව තේරෙන්නේ ඔබටම ඒක දරා ගන්න බැරි වෙනකොට ඔබ හදාගත්ත බොරු ගොඩේ ඔබම අතරමං වෙලා. ඇත්ත මොකද්ද කියලා ඔබටම හිතා ගන්න බැරි තැනක. ඔබ උදකලා වෙලා. ඔව් අතරම ඔබ අතරමං වෙලා. ඉතින් මේක මරණට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ මොහොතේ මේ දැම්ම සත්‍යය ගොන්දට බලලා ගලපලා විසඳ ගන්න ඕන එකක්. එතකොට ඔබ අතරමං වෙන්නේ මේ මොහොතේම ඔබ අවබෝධ වෙනවා ඔබට සත්‍යය. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ උපනයිකෝ පච්චුප්පන්න කියන්නේ නිසා. සාන්දිටිකයි කියනක ඔබටමයි ඔබගේ ස්වභාවය දකින්න ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙනවා. අකාලිකයි මේකට කාලයක් නෑ. මේ ඇත්තට මුළු ලෝකෙම තියෙන්නේ මේ මොහොත විතරයි. ඔබ හෙට ගත්තත් මේ මොහොත විතරයි. ඔබ තව අවුරුද්දකින් ගත්තත් ওই මොහොත විතරයි තියෙන්නේ. තව අවුරුදු 5කින් ගත්තත් ওই මොහොත විතරයි තියෙන්නේ. ඒ මොහොතෙමයි මැරෙන්නේ, ඒ මොහොතෙමයි ඉපදෙන්නේ. ඒ මොහොත විතරයි තියෙන්නේ. කාලය කියන්නේ සිතුවිල්ලක් මේ. මේක ඔබටම මෙහෙම කියනකොට කියනකොට හරිය ඔබටම මේක කුතුහලෙන් ඔබ විසින්ම නුවණ යොමු වෙලා ඔබටම අවබෝධ වෙන්න ඕන කාරණය. ඇත්තටම කාලය කියන්නේ සිතුවිල්ලක් නක්. සිතුවිල්ල තිබ්බොත් විතරයි ඔබට එතකොට කාලෙකුත් තියෙන්නේ. හැම මොහොතම මොහොත විතරයි. දැන් ඔබ අනාගතය ගැන හිතන්නේ නැතුව නෙමෙයි හිතනවා. ඒකත් මේ මොහොත විතරයි මේ මොහොතේ හිතන්නේ. ඔබකෝ අනාගතයට ගිහිලා හිතනවයි නෑනේ. ඔබ හිතන්නේ දැන්නේ. එහෙනම් ඔබ මේ මොහොතේනේ හිතන්නේ. මේ මොහොත විතරයිනේ තියෙන්නේ. ඔබ දැන් අතීතයට ගිහිලා හිතනවයි නෑනේ. ඔබ හිතන්නේ මේ දැන්නේ. එහෙනම් මේ මොහොතේනේ ඔබ හිතන්නේ. එහෙනම් මේ මොහොත විතරයිනේ තියෙන්නේ. ඒකයි කාලය බොරුවක් වෙනවා. කාලය සිතුවිල්ලක් වෙනවා. ඔබට තියෙන මේ මොහොත විතරයි. ඒක තමයි පරම සත්‍ය. සත්‍යනේ කවදා හරි මුණ දෙන්න ඕනි සත්‍යයටනේ. සත්‍ය නම් ඔච්චරයි. ඉතින් ධර්මයේ හරි හරි පුදුම සාගත වෙනවා කෙනෙකුට සත්‍ය අවබෝධ වෙනකොට ඒ කෙනාට පුදුම කුතුහලයක් ඇති වෙනවා මේ මායාව මෙච්චර කල් හිටපු බොරුව බිඳ වැටෙනවා බිඳ වැටිලා ඇත්තටම සත්‍ය දැනගන්න තව තව කුතුහලය වැඩි වෙනවා ඒ කියන තව ඕනකමින් සත්‍ය හොයනවා. අනේ ඇත්තනේ. ඒක ඇත්තනේ. මේ මොහොතේ දැන් අනාගතය ගැන හිතන්නේ. ඇත්තනේ දැන් මේ මොහොතේ අතීතය ගැන හිතන්නේ. මේ මොහොත විතරයිනේ තියෙන්නේ. අන්න ඒ අදාසයට එනවා. අකාලිකෝ කියප එක ඇත්තයි කියලා එනවා අන්න. ඒ වචනේ හරි. අකාලිකයි. කාලයක් නැහැ මේ මොහොතේ තමයි සේරම තියෙන්නේ. එතකොට හෙට කිය හෙට ගත්තත් හෙටත් තියෙන්නේ මොහොත විතරයි. එතකොට දැන් ඉපදෙන්නෙත් මේ මොහොතමයි බැලුවාම මැරෙන්නෙත් මේ මොහොතමයි. ඒක තමයි මේකේ භෞතික විද්‍යාව අනුවත් මේ පෘථුවිය කැරකෙන එක දිනය කියලා කිව්වට ඒක බොරුවක් වෙනවා. ඒකට හේතුව පෘථුවියෙන් එළිය කවුරු හරි කෙනෙක් තියන්න ඕයි. එතකොට තේරෙනවා දැන් කැරකෙන්නේ නැහැ. එතකොට මොහොත විතරයි තියෙන්නේ. මේක භෞතික විද්‍යාව ගත්තත් ඔය විද්‍යාඥයෝ පවා පිළිගන්න දෙයක්. හැම පැත්තෙම අද මහාචාර්යවරු මේ ඉගෙන ගත්තා පව හැම පැත්තෙම හැම න්‍යායකටම අහු වෙලා තියෙනවා මේක බොරුවක් කියලා කාලේ කියන්නේ. මිනිස්සු විසින් හදාගෙන මිනිස්සුන්ගේ සිතුවිලි ලෝකේ සිතුවිලි ටික ගෙනියන්න ඕනි කරන ඒ අර අර පසුබිම විතරයි ඒකේ තියෙන්නේ. ඇත්තටම සිතුවිලිත් බොරුවක් වෙනවා. මේ ඇත්ත දැනගත්තාම ඇත්ත විතරයි තියෙන්නේ සත්‍ය විතරයි. මේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ ඔක්කොම බිඳ වැටෙනවා. ඒ පරම සත්‍ය විතරමයි ලෝකේ ඉතුරු වෙන්නේ අනිත් සේරම බිඳ වැටෙනවා. ඇයිස් සිතුවිලි වලත් සිතුවිලි දෙයක් නෙමෙයි. සිතුවිලිත් මායාවක්. මේක දැන් මෙහෙම කියනකොට කෙනෙකුට තේරෙන්නත් පුළුවන් තව කෙනෙකුට ඒ හිත ගැඹුරට යන්න බැරි නිසා නොතේරෙන්නත් පුළුවන්. ඒ නිසා තව ටිකක් මේක විමර්ශනශීලීව බලන්න ඕනි තැනක්. බොහොම බුද්ධිමත්ව දකින්න ඕනි මේ කාරණා. මේ කාරණා දැකපු කෙනාට තමයි ප්‍රතිපදාව තුන්වෙනි කොටස ගලප ගන්න පුළුවන් වෙන්නේ එනේන අරමුණු වලට මේ මේ සත්‍යය දකිනවා. එයා දකිනවා මේ මොහොතේ දැන් මේ හිතෙන්නේ අනාගතේ. දැන් මේ මොහොතේ වර්තමානද. ඒ දැන් සිත දකින්න එපේ. දැන් මේ නිවන් මඟ තියෙන්නේම සිත දකින සිතෙන් මිදෙන මඟක්නේ. දැන් සිතේ සත්‍ය දකින්නනේ ඕනි. එහෙනම් එයා දකින්න ඕනේ දැන් මේ මොහොතේ අනාගත සිත පවල මේ මොහොතේ හිතෙන්නේ මට වර්තමානයේ හිතෙන්නේ. දැන් මේ මොහොත විතරයි තියෙන්නේ කියන කයට හේත් වෙනවා. අර සිත දකිනවා. සිත දකින්න උත්සාහ කරන කෙනාට තමයි ඕක හම්බ වෙන්නේ. දැන් සිත දකින්නවා කියලා මේ සිත දකින්නවා කියලා හිත දිහා බලන් ඉන්න එකක් නෑනේ සිතට එන අරමුණු දකින්නේ. එන එන අරමුණක් අරමුණක් සිත දිහා බලන් ඉන්න නුවණි. සියේ. ඒකට හරි පේන්න ගන්නවා. ආ මේ මොහොතේ දැන්නේ මට මේ අතීතේ මතක් වෙන. ඒකත් මේ මොහොතේ සිතක් කියන එක. අන මොහොතට අවදි වෙනවා. අන මොහොත කියන එක යාට හම්බ වෙනවා. දැන් මාර මැරෙනවා කියන එකත් සිතුවිල්ලක්. මැරෙනවා කියලා හිතනවා. ඒකත් හිතන්නේ මේ මොහොතේ. ඇත්තටම දැන් මැරෙනවා කියන එක සිතුවිල්ලක් හිතන එකක්. එහෙමද එහෙම දැන් ඒ හිතන දෙයක් නේ තියෙන්නේ. දැන් මේ සිතක් විතරයි පහළ වෙන්නේ. හැම මොහොතෙම සිතක් විතරමයි පහළ වෙන්නේ. ඒ සිත සතුටින් හිටියද දුකෙන් හිටියද කියන එක විතරයි තියෙන්නේ. එහෙනම් ඒ සිත ඒ සිත තමයි වැදගත් වෙන්නේ. ඒතොර හැම මොහොතෙම සිතක් තියෙන එච්චරයි. ඒ සිත ඇති වෙනව නැති වෙනව. ඒකට ඒතන තමයි අනිත්‍ය තියෙන්නේ. ඒකයි පවතින්නේ නැත්තේ කියන එක. ඒකයි අනිත්‍ය තියෙන්නේ. ඒ හටගත් තැනම නැති වෙනවා. දැන් ඊගට තව සිතක් එනවා. ඔබ ඔබගේ සිත දිහා හොඳට බලන් ඔය එක සිතක්වත් පවතින්නේ හොඳට බලන්න තියනවාද කිය? දැන් ඊගාම තව තව විනාඩි 10ක් විතර ඔබ ඔතනත් නැහැ. සමහරට ඔබගේ සිත ඔබ අරන් ගිහලා තව තැනක ගිහලා එක්ක ටීවී බලනවා. තව ටිකක් කලකට ඔබ එතනත් නැහැ. ඔබේ සිත අරන් ගිහලා ඔබ සමහරට ඇඳේ නිදී ගන්න. ඔබ සිත අරන් යන ඔබ කෂා කය. ඒ ඒ සිතට අර බුදුන් වහන්සේ පෙන්නනවා චප්පන්නායක සූත්‍රය තුළ අසකන දිවනාසය කියන ආයතන හය වගේ අරගෙන යනවා මේ එක එක තැන් වලට. ඇස් දෙක අරන් යනවා ටීවී එක ගාවට. කන් දෙක අරන් යනවා සින්දුවක් යනවා එතනට. ආයි දිව අරන් යනවා කනතැන්ට. නාසය අරන් යනවා ගඳයි නම් එතනින් අරන් යනවා. අදගෙන යනවා. ආයතන 6 චප්පන්නායක චක් කියන 6 පනායක සූත්‍රය තුල මේ කාරණාව තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. අර වලිග ටික ගැට ගහනවා සත්තු 6 දෙනෙක්ගේ. ගැට ගහලා එක සතෙක්ට දැන් එනකොට ලොකු ආවේගයක් එනකොට සතා අනිත් ඔක්කොම පස් දෙනාම ඇදගෙන යනවා. ඔන්න ඕක තමයි චප්පහනායක සූත්‍රයේ පෙන්නන. සත්තු 6 දෙනෙක් ගන්නවා නරියා ඔය එක එක විදිහට ගන්නව බල්ලා විදිහට අරගෙන වලිග ටික ගැට ගහලා තිබ්බොත් අර ඒ එක සතෙකුට ලොකු ජවයක් ගත්තොත් ඒ පැත්තට ඇදගෙන යනවා. අර මැච් එකක් යනකොට ටීවී එක බලන්න යන. ඊට පස්සේ ටීවී එකේ හොහේ බැහැගෙන ඉන්නේ බලාගෙන. අන්න ඒ ඇස් දෙක අරන් ගිහින්. එක ආයතනයක් අරන් ගිහින්. ඊට පස්සේ ආයි කොහේ හරි සින්දුවක් ඇහෙනකොට සංගීත සංදර්ශනයක් කරලා බලන්න යන්නේ. ගිහිල්ලා එතනට ඔය දැන් කයයි ඇස් දෙකයි කටයි ඔක්කොම අරගෙන ගින් තියෙන. එතන අරන් ගින් තියෙන සද්දේ කන. අර ඒකයි මේ ආයතනය ඒ එයා ප්‍රකට වුණොත් එයා අරගෙන යනවා. ඒ විදිහට තමයි ඔබ එදිනෙදා ඔය අරමුණු මාරු වෙන්නේ මේ මේ හැම මේ මේ යන්නේ අනිත්‍ය ස්වභාවයක් තුල යන්නේ මේ. පවතින්නේ නැහැ. පැවතුනොත් ඔබට එපා වෙනවා. ඔබ දැන් මුළු ජීවිතේම එකම ඉරියව්වෙන් ඉන්න පුළුවන්ද? හිටගෙනම ඉන්න පුළුවන්ද? බෑ. වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ඒත් බෑ. ඔබ ඉපද දැන් ඔබ උදේ පාන්දර ඉර පැවුවට පස්සේ ඔබ එකම ඉරියව්වෙන් ඉන්නවද? නෑ. ඇයි එහෙම ඉන්න බෑ. ඇයි ඒක තමයි ස්වභාවය. අනිත්‍යයි. මේ සිතම කියනවා බෑ කියලා. සිත දෙන්න ඒකයි එකම කෙනා වුණත් නිතර දකිනකොට එපා වෙනවා. මේ සිතේ ස්වභාවය තියෙනවා. සිත හැමදෙස්සම ඇඳුමක් වුණාත් අද හොඳයි කියලා හිතුවට ආයි තව ටික දවසකට ඒකත් එපා වෙනවා. ඒකට හේතුව මේ සිත ඒ ඒ රූපෙට වෙනස හොයනවා. සිත. ඒ වෙනසට තමයි අපි කියන්නේ ආත්මයක් කියලා පණ තියනවා කියලා. වෙනසම තමයි සිත කියන්නේ. ආ අනාත්මේම අනිත්‍යම තමයි සිත. අනිත්‍ය තමයි පණ දෙන්නේ. දැන් දැන් ප්ලාස්ටික් වගේ මූණ එහෙම මුකුත් වෙනස් වෙන්නේ නැතුව එහෙමම තිබ්බොත් එමේ hina වෙන්නවත් බෑනේ. දැන් මූණ එහෙම පිම්බෙන්නේ, ඇකිලෙන්නේ ඒ ඔක්කොම අනිත්‍ය නිසා. දැන් ඔබ පුංචි කාලේ ඉඳන් ඉපතුච්ච දවසේ ඉඳන්ම අනිත්‍ය නෙමෙයි නම් ඒ සයිස්ම. නමුත් ඔබ ලොකු වෙන්නේ ඔක්කොම අනිත්‍ය නිසානේ. දැන් මුළු ලෝකෙම තියෙනවා මේ අනිත්‍ය. දැන් මේ ආලෝකයක් තියෙන්නේ ඇති වෙනව නැති වෙනව අනිත්‍ය නිසා. මේ අංශුවක් ගත්තත් පදාර්ථේ නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන අර පරමාණුව බිඳින තැනක් තියෙන අනිත්‍යමයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කරකින අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය මුළු මං හිතන්නේ මුළු මේ කතාවේ එච්චරමයි තියෙන්නේ. එතකොට දැන් නිවන් මඟ යන කෙනෙක් කියලා එයා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන එකද? නෑ. ඇත්තටම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරනවා නෙමෙයි අපි ඇත්තටම අනිත්‍ය බවට පත් වෙනවා. ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ බවට පරිවර්තනය වෙනවා. තමා තමා ඉන්නවා කියන එකට නෑ කියන එකපත් වෙනවා. තමා තමා නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන එකක් නෙමෙයි නිවන තුල සිද්ධ වෙන්නේ. අනිත්‍ය බවට පත් වෙන එක. ඒකේ සියුම් වෙනසක් තියෙනවා ලොකු ගැඹුරක් තියෙනවා. තමන් අනිත්‍ය බවට පත් වෙන එක තමන් සබහාදාම බවට පත් වෙනවා. තමන් ඉන්නවා කියන හැඟීම ස්ථිරයි කියන හැඟීම තමයි සිත් මේ ආත්මීය හැඟීම. ආත්මීය හැඟීම මායාවක්. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙන්නේ නැහැ කොහෙවත්. මේ ලෝකේ කිසිම දෙයක් එහෙම නැහැ. සිතවත් නැහැ. සිත කොහෙත්ම නැහැ. තියෙන්නේම අනිත්‍ය විතරයි. අනිත්‍යටම තමයි අපි පරම සත්‍ය කියන්නේ. ඒ අනිත්‍ය බවට අපිපත් වෙනවා. ඇත්තටම අපි කෙනා නැති වෙනවා. කෙනා නැතිවීම තමයි නිවන් මඟ නිවන කියන්නේ. ඉතින් මේක තවත් හොඳට ලියලා ගන්න ඕනි තනක් මේ බොහොම පටලැවෙන සංකීර්ණ තැන් බොහොම පරිස්සමින් ලියන්න ඕනි. දැන් එතකොට මෙන්න මේ අරමුණ හිතේ තියාගෙන ඕනි මේ ටික අහගෙන අහන්න ඕනි ඔබ. හුදකලාවට ඇලුම් කරන කෙනා දැන් කැලේට ගිහි ගිහිල්ලා හරියන්නේ තමන්ගේ හිත ඇතුලේ මේ හුදකලාව තියෙන්නේ. තමන් බාහිරින් නෙමෙයි. එතකොට සිතුවිලි වලින් මිදීම තුලිනුයි ඇත්තටම හිතට හුදකලාව හමු හිතේ සිතුවිලි ගොඩාක් තියාගෙන කැලෙට ගියොත් මොකද එතන යාට හුදකලාවක් නැහැ. ඇයි ඒ හිත හුදකලා හිතට හුදකලාවක් එන්නේ හිත ඇතුලේ ගොඩක් දේවල්. එහෙමනම් හුදකලාව කියන්නේ සිතුවිලි වලින් නිදහස් වුණු තැන තියෙන හුදකලාව. ඒක මේ බාහිර කැලේකට ගියට හම්බ වෙන එකක් නෙමෙයි. කාමරයකට ගිහින් දොරවා ගත්තත් වැඩක් නැහැ. ඔළුවේ ප්‍රශ්න ගොඩක් නං. එයාට උදකලාවක් නැහැ. බාහිරින් උදකලාව හොයන්න බෑ. හුදකලාව සිතේ සිතුවිලි වලින් මිදුණු තැනයි තියෙන්නේ. ඉතින් හරිම ගැඹුරුයි එතකොට මේ කතාව දැන් බාහිර දැන් අපි සිත දකිනකොට බාහිර නෙමෙයි කියලා දකිනවනේ. එතකොට මෙයා බාහිරින් මිදෙනවා. එතකොට බාහිරින් හොයන්න බෑ දැන් කිසිම දෙයක්. තරයාගේ හිතම ඒ පැත්තෙන්මයි එන්නේ. හිතින් සිතුවිලි වලින් මිදුණු තැනයි. එතකොට අපි මේ කියන ඒ උත්තරීතර හොදකලාව හම්බ වෙන්නේ. ඒක තමයි පණිවිඩයේ බද්දේක රත්න සූත්‍රයේ දෙන පණිවිඩයේ උත්තරීතර හොදකලාව කියන තැන. අතීතං නාත්වගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තතත්‍ර විපස්සති කියන්නේ එතන. අතීත සිතුවිලි ගිහිලා ඉවරයි අනාගත සිත ඇවිල්ලත් නැහැ වර්තමාන මේ සිත මේ මොහොතේ ගන්න නැති වෙන තැන අත්‍රාත්‍ර විපස්සතිය එතන එතන නුවණින් සියෙන් බලනවා එතනයි උත්තරීතර උදකලාව එතනයි ශුන්්‍යතාවයේ හමු වෙන්නේ එතන එතන බලනකොට එතන මුකුත් නැහැ උදකලාව තුළ තියෙන ශුන්්‍යතාවයේ පමණයි අතුලාන්තයේ තව අය ගැන අදහස් ඇතිතාක් ඔබේ සිත හොඳ කලාවට කැමති නොවේ. එළිය තව අය ඉන්නවා කියන අදහසින් සිත මිදුනදාට ඇත්තටම හිත හොඳ කලාවටපත් වේ. සත්‍ය අවබෝධ කර හිතට බාහිර හෝ හිත තුල හෝ කෙනෙක් නැති බව අවබෝධ වේ. හටගෙන නැතිවෙන ඒ සිතුවිලි වලත් පැවැත්මක් නැති තැන හුද කලාවක් හෝ පාළුවක් හටගන්න හිතක් නැති තැන ඒ ඒ කිසිවක්ම හමු නොවන තැන ඒ උත්තරීතර හුදකලාව ශුන්්‍යතාවයට පත්වන තැනයි. ආර මාර්ගයට ආ කෙනාට කෙනෙක් හමු නොවේ. සිතක් හමු නොවේ. මරණයක් හෝ උපතක් හමු නොවේ. ඇත්තටම මේ සිතුවිලි වලින් මිදුණු තන සිතින් මිදීම තුලයි නැවත මරණයක් හමු මරණයක් තියෙනවා සාමාන්‍ය කෙනෙකුට. ඒතර මරණයෙන් පරිඋත්ථාන වෙනවා කියන්නේ සිතින් මිදීමමයි. සිතින් මිදීම සිත තුලයි මරණය තියෙන්නේ. එහෙනම් මරණයක් හමු නොවන තැන පරිඋත්ථාන වෙන්නේ මරණයෙන් සිතින් මිදීම තුල නොවේ. මරණයක් උපතත් හමු නොවන කෙනයි ඇත්තටම මරණයෙන් පරිඋත්ථාන වෙන්නේ. ඉතින් මේ ගොඩාක් අයට මේ කියන දේවල් වල පරම සත්‍ය හොඳට සත්‍යම හොයන කෙනෙකුට මේ සත්‍ය හමු වෙනවා ඇර මේ පුහුදුන් බොළඳ මනසකට මේ දෘෂ්ටිගත සිතුවිලි පස්සේ දුවන හිතකට මේ සත්‍ය අවබෝධ කර ගැනීම සුකර නැහැ. ලේසි නැහැ. අපිට මරණ බය තියෙනවා නම් ජීවිතේට ආසාවෙන් කොහේ හරි තැනක මමත්වයේ බැඳිලා පවතිනවා. ඔබ එක්ක වස්තුවකට, දේපොලකට කෙනෙකුට ඇලුම් කරනවා. බැඳිලා, ගෙදරකට හරි බැඳිලා, එතනට වෙලා, කොටු වෙලා හුදකලාවක් ඔබට හම් වෙන්නේ නැහැ. ඔබ ඒ තුල ඔබේ සිත ඇලිලා තියෙන්නේ. එතන මරණ බය තියෙනවා. ඇයි නැති වෙන දෙයක් තියෙනවා. ආත්ම තණ්හාව තියෙනවා. මමත්වයේ තියෙනවා. ඇයි දෙයක් තියෙනවා කියන තැනයි මමයි ඉන්නේ. මමත් ඉන්නවා කියන්නේ දෙයක් තියෙන එකමයි. දෙයක් තියෙනවා කියන එක දෙයක් තියෙන්නේ මට නේ එහෙනම් මමත් ඉන්නවා. දැන් දෙයක් හදාගෙන මාත් ඉන්නවා කියන තැනයි අතරම ජීවත් වෙන ආත්මයක් තියෙනවා කියන මායාව වලල්ල කොටු වෙන්නේ මායාට කොටු වෙන්නේ අන්න එතනිනුයි. තියෙනවා කියන ඒ ගත්ත ගැනීම ස්ථිරත්වය කියන එක ඒක මායාවක්, බොරුවක්. මේ ලෝකේ එහෙම දෙයක් නැහැ. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍ය තැනක කොහෙන්ද ස්ථිර දෙයක්? ඒ ගැනීම තුලයි ඔබ අන්ධකාරයේ අවිද්‍යාව තුල හිර වෙන්නේ. ඇත්තටම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරනවා නෙමෙයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ බවට අපි පරිවර්තනය වෙනවා. ඒක අපි කලිනුත් කිව්වා. අනාත්මය දකින කෙනෙක් හොයාගන්න නෑ. අනාත්මේ ත්‍රිලක්ෂණය කියන්නේ සබහාදාමේ රිද්මේ. එහෙනම් සිද්ධ වෙන්නේ Taman සබහාදාමේ රිද්මේ බවට පත්වෙන එකයි. එයි පරම සත්‍ය අවබෝධ කිරීම කියන්නේ. සබහාදාමේ රිද්මේට අයිතිකාරයෙක් නෑ. කෙනෙක් නෑ. පුජ්‍යලයක් නෑ. සබහාදාම සබහාදාමම පමණයි. අනිත්‍ය ස්වභාවය නිසායි භෞතික ලෝකයක් සිතුවිලිත් සියල්ලටම හේතුව. මෙතන බුදුන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ තියෙනවා ඉන්නවා කියන හැඟීම තුළ තමයි ආත්මය තියෙන්නේ. හැබැයි මේ සියල්ලම ඒ තියෙනවා ඉන්නවා කියන හැඟීම නැති වුණු තැන තියෙන අනිත්‍ය. ඒමයි සබහාදාම. හැබැයි එතකොට කෙනා නැති වෙනවා කෙනෙක් හම්බ වෙන්නේ අන්න එතකොට රහත් භාවයේ තියෙනවා. රහතන් වහන්සේ. අරහත්වේ රහ නැති වෙන තැන. කොයි විදියෙන් කිව්වත් බුදුන් වහන්සේ එතනට උපමාවක් පෙන්නනවා. මේ සිතේ ස්වභාවය පෙන්වන්න රහතන්ගේ සිතේ ස්වභාවය කුමක්ද? සියල්ල නැති තැන කුමක්ද? කිසිවක්ම නැහැ. උපමාව තමයි පහන. තෙල් නිසා, තිර නිසා දැල්ල දැල්ලෙනවා. ආලෝකයක් තියෙනවා. හැබැයි මේ ආලෝකේ තෙල් වලට අයිතිත් නැහැ, තිරයට අයිතිත් නැහැ. හේතු නිසා හටගත්ත ඵලයක් තමයි ආලෝකය කියන්නේ. ආලෝකේ තිරයක් නෙමෙයි, තෙලුත් නෙමෙයි. ආලෝකය කියන්නේ ඵලයක්. ඒක හේතුවට අයිති නෑ. හේතු තියෙන විට හැබැයි මේ ඵලයේ තියෙනවා. මෙන්න මේ වගේ අපේ සිත සිත කියලා දෙයක් නැහැ ආලෝක කියලා දෙයක් නැහැ අර තෙලුයි තිරයි තියෙනකම් විතරයි තියෙන්නේ ඒ වගේ තමයි හේතු තියෙනකම් තමයි හිතක් තියෙන්නේ බාහිර තියනවා කියලා ගත්ත නිසා තමයි මේ පැත්තෙන් නාම රූප දෙකක් එකතු වෙලා සිතක් අටගෙන තියෙන්නේ ඒකම තමයි තෙලුයි තිරයි කියන්නේ මේක ඊටාම ගැඹුරුයි නමුත් මේ තමයි සත්‍යය ස්ථිරව තියෙන දැල්ලක් එතන නැහැ. පවතින පහනක් නැහැ. හැම මොහොතෙම නිවි නිවි දැල් වෙනවා. ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක් ඒ දැල්ලේ පවතින්නේ. අන්න ඒ වගේ ඒ උපමා උපමේය ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක් අපි අල්ල ගන්නවා. මේ මම ඉන්නවා කියලා. අර දැල්ල තියෙනවා කියලා අපිට පේන්නේ එක දිගට පවතින ආලෝකයක් තියෙනවා කියලා. නමුත් මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් දැල්ලේ තියෙන්නේ. පවතින දැල්ලකුත් නැහැ. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයක්මයි. එතනක් තියෙන්නේ. ආලෝකයක් කියලා පවතින ආලෝකයකුත් නැහැ. හැබැයි හිත කියලා පවතින හිතකුත් නැහැ. උපමාව උපමේය හිත. ඉර දිහා බලන්න පුළුවන් ඔබට. දැන් අපි ඉර හඳ කියලා කතා කරනවා. හැබැයි පවතින ඉරක් නැහැ. හැම ෂණේම විපරිණාම වෙන වෙනස් වෙන නිසයි ආලෝකයක් තියෙන්නේ. ඒ වෙනස් වීමටයි අපි ආලෝකය කියන්නේ. හැබැයි ඒක ඊටාම ගැඹුරු කතාවක්. ඇති වෙන නැති වෙන වෙනස් වීම නිසායි ආලෝකයක් උපදින්නේ. නමුත් ඒක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් එතන එහෙම පවතින ආලෝකයක් නැහැ. බල්බ් එකක් දැල් වෙනවා කියලා කිව්වට ඒක නිවි නිවි දැල් වෙනවා. නමුත් අපිට නිවෙනව පේන්නේ වේගය වැඩි නිසා. අපි කියන්නේ පත්තු වෙලා තියෙනවා. නමුත් එහෙම දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවයේ මුළු මේ මුළු කතාව තුළම තියෙන එච්චරයි. අනිත්‍ය විතරයි. අනිත්‍ය ස්වභාවය තමයි කොයි පැත්තෙන් කොයි විදිහෙන් කතා කරත් පරම සත්‍ය. රාත්‍රී කාලයට ලැබෙන ආලෝකය බල්බය පත්වෙන කරන්ට් එක නිසා කරන්ට් එක ගඟ වගේ ගලනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ධාරාවක් ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ හැම මොහොතෙම ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවය තියෙනවා. අනිත්‍ය නිසායි අපිට දැල් වෙන බල්බයක් හම්බෙලා තියෙන්නේ. ආලෝකයක් හම්බෙලා තියෙන්නේ. අපිට ආලෝකයක් හම්බෙලා තියෙන්නේ අර ඉරේ අනිත්‍ය ස්වභාවය නිසායි. ඒ අනිත්‍ය ස්වභාවය නැත්තම් අපිට ඉරකුත් නැහැ. ආලෝකයකුත් නැහැ. එහෙමනම් බල්බ් එකක් දැල්වුනම දැල් වෙන ආලෝකයකුත් නැහැ. එහෙනම් පහනක් දැල්වලා ලැබෙන ආලෝකයත් ඒ වගේමයි. අනිත්‍ය ස්වභාවයමයි ආලෝකයක් කියන්නේ. ගඟ ගලන්නේ අනිත්‍ය ස්වභාවය නිසායි. හිරු නැග යන්නේ බැස යන්නේ අනිත්‍ය ස්වභාවය නිසායි. මේ කතාව තවත් අපිට දිගින් දිගට මේ විදිහට ගොඩාක් උපමා දෙන්න පුළුවන්. වැස්ස වහින්නේ, ඉර පායන්නේ, ගඟ ගලන්නේ. මේ සේරම ගලන ගඟක් නෑනේ. අල්ලන්නේ වතුර ටිකක්නේ. වහින වැස්සක් නැහැනේ. අහුවෙන්නේ වතුර ටිකක්නේ. මේ සේරම මායාවක්. අපි මායාවකට කොටු වෙලා රැවටිලා හිතත් ඒ වගේ පායනවා. සිතුවිලි අපිට හිතක් තියෙනවා. නමුත් හිත කියන්නේත් අනිත්‍යයි. හිත කියලා දෙයක්වත් නැහැ. ආත්මය කියලා එහෙම දෙයක්වත් නැහැ. මේ සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවයේ නිසයි අපිට පණ තියෙන්නේ. එහෙම නැත්තම් මේක කළු ගලක් වගේ. අයි අනිත්‍ය ස්වභාවයේ නිසයි මේක මෙහෙම විපරිණාම වෙන්නේ වෙනස් වෙන්නේ. දිරන්නේ, ලොකු වෙන්නේ, පොඩි වෙන්නේ, වයසට යන්නේ අනිත්‍ය නිසයි. මේ කතාව අතිශයින් ගැඹුරුයි. මේ ශක්තිය කියලා කියන්නේම අනිත්‍යයටයි. ඒ අනිත්‍යයි ශක්තිය කියන්නේ. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේ මුළු කතාවම ශක්තියක් කිව්වත් ශක්තිය කියන්නේ අනිත්‍යමයි. එහෙනම් මේ වෙනස් වීමමයි ලෝකේ කියන්නේ. ඔව් වෙනස් වීමමයි මුළු ලෝකෙම තියෙන්නේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. අපිට තියනවා කියලා හිතන් ඔව් අපි හිතන් ඉන්න එක තමයි තියෙන මායාව. රැවටීම ඒකයි. දැන් මොකද කරන්නේ? අපි මේ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේ සත්‍ය දැනගන්නවා මුලින් දැනුමට. පස්සේ අපි ඒක අපේ නුවණට 100ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ආ මේ ඇත්ත තමයි. මේ අපි දැන් ඊට පස්සේ අපි එදිනෙදා හැම මොහොතේම මේක දකිනවා ඇත්ත කියලා. අනිත්‍යමයි තියෙන්නේ වෙන මුකුත් නැහැ කියලා. දැන් මේ ලෝකයේ අනිත්‍ය විතරනම් වෙන මුකුත් නැත්නම් ඔබ මොකද කරන්නේ? අත්‍තරම ඔබ කියලා කෙනෙකුත් නැහැ. ඔබට කරන්න පුළුවන් දේකුත් නැහැ. දැන් මොකද වෙන්නේ? මහා ශුන්්‍යතාවය දකිනවා. මහා ශුන්්‍යතාවය කියන්නේ කොහොමද? මුළු ලෝකෙම ශුන්‍යයි. මුළු ලෝකෙම ශුන්‍යයි. ඔව් ඒකයි ප්‍රතිපදාවේ තුන්වෙනි අධ්‍යයර මුළු ලෝකෙම ශුන්‍ය බව දකින්න එකයි. මේක දැක්කොත් මොකද වෙන්නේ අපිට? අන්න ඔබ සෙනග ගොඩේ ඇවිදිනවා. ඔබට ඒ වුණාට කිසි කෙනෙක් හම්බ වෙන්නේ ඇයි ඔබ ඇත්ත දකිනවා. ඔබ කිසි කෙනෙක් ඔබව පේන්නේ කිසි කෙනෙකුට. ඔබේ සිත මේ මනුස්ස භාවයනොත් මිදිලා මුළු ලෝකෙම්ම මිදිලා ඔබේ සිත මරණයනොත් මිදිලා ඔබට මරණයකුත් නැති තැන කිසිම බීතියක් බයක් මුකුත් නැති වෙලා ඔබ සබහාදාම් බවට පත් වෙලා ඔබ ශක්තිය බවට පත් වෙලා ඔබ ඔබ නොවන තැනට ගිහිල්ලා ඔබ විශ්ව ධාතුවට එකතු වෙලා නමුත් ওই ශරීරය පොළොවට පස් වෙලා නැහැ ඔබ මැරිලා නැහැ අර සම්මුතිය තුළ පනවන මරණය එතන වෙලා නැහැ ඔව් ශරීරය එසේ පවතිනවා හැබැයි ඇතුලේ තියෙන සිත සිත පිරිනිවන් පාලා. මේක හරි පුදුම කතාවක් නේ. ඔව්. මේක හරි පුදුම කතාවක්. අබ්බූතයි ස්වාමීනි අබ්බූතයි ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවා වගේ මට අවබෝධ වුණා ස්වාමීනි බුදුන් වහන්සේ මේ සත්‍ය ලෝකෙට හෙළි කරාම භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම පවසනවා ධර්මයේ තුල හොඳින් සඳහන් වෙලා තියෙනවා මේ පරම සත්‍ය මහා අద్භූතයි. ඒකයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසූ විරු ධාමක් මා ඔබට දේශනා කරනවා කිව්වේ. ඒකයි මේකට ශුන්‍යතා පටිසංයුත්ත දේශනා කියලා කියන්නේ. ඒ පරම සත්‍ය අවබෝධ වුණු කෙනා මැරෙනවද? මැරෙන්නේ ඇයි කවදාව මරණයට හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා ගාව දුකක් හටගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. අන්න සාන්ත ප්‍රණීත සුවයටපත් වෙන තැන. සිත සිතින් මිදිලා. ඒ කියන්නේ යා යුතුයකම් කරන්නේ නැද නෑ සියල්ලම කරනවා. එයා දරු හදන්නේ නැද නෑ දරුව හොඳට කවලපෝල උස්මාත් කරනවා. එයාට කිසි දෙයක් එයාට හොඳට අනිත් ඔක්කොටම වැඩිය දේවල් කරන්න පුළුවන්. ඇයි එයා අකම්පිත හදවතක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුට කවදාවත් අකම්පිත හදවතක් එන්නේ ඒ වගේමයි එයාට විතරයි ලෝකෙට මෛත්‍රී කරන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට ලෝකෙට මෛත්‍රී කරන්න බෑ. ඒකට හේතුව සිත කියන තැන තණ්හාව තියෙනවා. ආත්මීය හැඟීම මම ගැන හිතන එක තියෙනවා. ඒක නැති වෙන්නේ සිතෙන් මිදුණු තැන විතරයි. අමරණීයත්වයේ තුල විතරයි. ලෝතුරු සුවයටපත් වෙන තැන විතරයි ඒක තියෙන්නේ. එහෙම සිතක් තියනවද? එහෙම සිතකුත් තියෙනවා. ඒකයි රහතන්ගේ සිත මේ පෙන්වන්නේ පුඤ්ඤ පාප පහිනස්ස පිම්පව් කියලා දෙයක් ඒ සිතේ නැහැ. හැබැයි ඒ සිත කිසිදා ඔය කියන මිනිස්සු හිතන තරම්වත් කිසිම අවඩක් වැරද්දක් සිද්ධ වෙන සිතක් නෙමෙයි. බෙල්ල කපලා ගියත් එයා නෙමෙයි තව කෙනෙක් ඝාතනය කරන්නේ. ඇයි ඒ සිත අකම්පිතයි. මහා මෛත්‍රිය තියෙන්නේ. තමන් ගැන නෙමෙයි අනිත් සියල්ල ගැන එක විදිහටම හිතනවා. තමන් ගැන විතරක් හිතන කෙනා, තමන්ගේ දේ ගැන හිතන කෙනා, තමන් ගැන හිතන කෙනාට ඒ සිත නැහැ. ඇත්ත කතාව ඒක. ලෝතුරුසුවේටපත් වෙන්නේ නැහැ. ලෞකික පෘ탁ජන බඩුමුට්ටු වලින් හොයන අර බොළඳ සුවේ විතරයි ඉතුරු එයා මොනවා හරි සල්ලි ටිකක් හම්බුනාම hina වෙවි කාලා බීලා පාටියක් දාන. එයා මොනවා රස්සාවක් හම්බුනාම hina වෙවි කාලා බීලා පාටියක් දාන. මරනකොට හොටු පෙරාගෙන අඬනවා. ඒ ලෞකික සුවේ. ලෝකෝත්තර සුවේ එහෙම එකක් නෙමෙයි. කිසිදා නොමැරෙන සිතක් ඇත. ඒ කතාව හරි පුදුමයි. එහෙම තැනක් තියනවාද? අන්න ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ ඒ සිතේ ස්වභාවයයි දේශනා කරන්නේ. ප්‍රථම නිබ්බාන සූත්‍රය ඔබ අසලා තියෙනවා. ආයන් ලෝකෝ අපි එහෙම කියනකොට ඔබ දන්නවා අපි ඒක ගොඩාක් වෙලාවට දේශනා කරන සූත්‍රයක් නිසා න පටවින ආපොන තේජෝ කියනකොටම ඔබ දන්නවා මෙහෙම දෙයක් නැහැ සඳහිරු කියලා දෙයක් නැහැ පටවි කියලා දෙයක් නැහැ මේ කියන්නේ සිත ගැන මේ කියන්නේ එහෙම තැනක් තියෙනවා මහණෙනි ඒ කියන්නේ එහෙම සිතක් තියෙන ඒ සිතේ ස්වභාවය මේ කියන්නේ මේ තියෙන තැනක් නෙමෙයි මේ ආත්මීය සංඥාව මිදුණු ස්වභාවයටපත් වුණු සිතක ස්වභාවය ක්‍රියාසිතේ ස්වභාවයේ ලෝකෝත්තර සිත්වල ස්වභාවය තමයි අත්ති භික්කවේ එහෙම තනක් තියෙනවා මහණෙනි කියලා කියන්නේ සිතක ස්වභාවයක් අත්ති භික්කවේ තදායතන යතනේව පටවින ආපොන තේජන වායෝ න ආකාසඤ්ඤායතන න විඤ්ඤාණායතන න අකිඤ්ඤායතන න ආසන්නන සංඤ්ඤා නායන් ලෝකෝ මෙලවක් නැහැ න පරලෝකෝ පරලොවක් නෑ නෝබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නෑ తත්‍ර පාහම් භික්කවේ මහණෙනි මම එහි ඒමක් නැතයි කියමි නාගතින් වදාමි ඒමක් නැතයි කියමි න ගතින් න තිතින් න චුතින් යාමක් නැතයි කියමි සිටීමක් නැතයි කියමි චුතිමක් නැතයි කියමි න උපත්තින් උප උප්පත්තියක් නැතයි කියමි. න අපටිත්තං ප්‍රතිෂ්ඨාවක් නැතයි කියමි. න අපවත්තං පැවැත්මක් නැතයි කියමි. න අනාරම්මන අරමුණක් නැති බව කියමි. මේ වේතං ඒසේවනේ තා දුක්ඛසාති. මහණෙනි මෙයයි දුකෙන් මිදුණු තැන. එබඳු තත්වයක් අත මහණෙනි මේ වේතං ඒසේවනේතා දුක්ඛස්සාති දුකේ කෙලවර මෙයයි මහණෙනි අන්න නිවන නිවන කියන්නේ මේ සියල්ලංගෙම මිදුණු තැන ශක්ති ස්වභාවයෙන්ම මිදී ගිහිල්ලා සබා දහම බවට පත් වුණා කියුවට මෙතන කිසිම දෙයක් නැහැ ශුන්‍යතයි මහා ශුන්‍යතාවේ අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තියයි විමුක්තිය කියන්නේ මිදීමයි. මිදීම නම් මේ තුන් ලෝකෙම මිදීමයි. ත්‍රිලෝකනාත සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියවේ. ගයශීෂේ බෝධි මූලයේදී ඒ සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයේ ලැබුවා කියවේ ඒ සිත දැකීමයි. අපි හැමෝගෙම සිත තුළ තියෙනවා මේ බුද්ධ ස්වභාවය, බුද්ධක්ෂණය. සිතුවිලි වලින් මිදුණු තැන තියෙන ස්වභාවයයි බුද්ධක්ෂණය. එතන තියෙන්නේ බුද්ධ භාවයයි. ඒ බුදුසිත ඇති කරගන්න එක ඔබගේ යුතුයකමක්, වගකීමක්. සසරට කරන යුතුයකමක්. මේ සසර දුකින් මිදෙන්නේ මේ සිතේ නෙතේ බුදුන් දැක නිවන් දකින්නදා. නැතු මේ බුද්ධ කියන්නේ පුජ්‍යලයකට නෙමෙයි. මේ සිතේ තියෙන ස්වභාවයයි බුද්ධ ස්වභාවය. ඒ කියන්නේ සිතවිලි වලින් මිදුණු තැන තියෙන ස්වභාවයයි බුද්ධ ස්වභාවය. ඒකට ආගමක් නැහැ. ඒක ආගමකට අයිති දෙයක් නෙමෙයි. ඒ ලෝක ධර්මතාවයක්. ඒ ලෝක ධර්මතාවයක්. ඒකයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති ධර්මයේ මේ සිත දකින්න කෙනා ධර්මයෙන්ම රැකෙනවා කියන්නේ. ඇයි සිත දකින්න කෙනාට එළියේ දෘෂ්ටි කතුරෙක් මුකුත් නැහැ. ඒ සිත දකින්න විතරයි ඒ කෙනාට තියෙන්නේ. එයා මුළු ලෝකෙම එයාව ආරක්ෂා කරනවා. ඇයි සබාදාම එතනමයි. ඒ සිතමයි සබාදාම කියන්නේ. සබාදාම සබාදාමම රැකෙනවා. ඒකයි න්‍යායය. ඒකයි ධම්මං විනානත්ති පිතාච මාතා කියන්නේ. මේව ගැඹුරු තේරුම් තියෙන්නේ. ධර්මයේ විනා මවෙක්ත පියෙක්ද නැහැ කිව්වේ නිසායි. අද බොහෝ ආගම් තියෙනවා ඒ තුල ධර්මයක් නැහැ. ඒක නිසා මරණකම්ම ගීත ගායනා කරනවා. අද බෞද්ධයටත් ඒ කල ගිහිල්ලා. බෞද්ධයාට අද ධර්මයේ බෞද්ධයා ඉන්නේ කොතනද කියලා තේරෙන්නේ නැහැ. භව නිරෝධෝ නිබ්බානෝ. එහෙමනම් භවේ පතන්න බෑ. මේ ෂනේ විතරයි දකින්නේ. මේ ෂනේ දකින කෙනාට භවයක් නැහැ. ඒකයි බෞද්ධ කියන්නේ. භව නිරුද්ධ වීමයි බෞද්ධ වෙනවා කියන්නේ. අද බෞද්ධ කමක් නැති උපැන්න සහතිකේ නමට බෞද්ධ කියලා දාගත්ත මිත්‍යා දෘෂ්ටිකයෝ අද කුමන පිළිසරණක්ද මේ අයට අර ආගම් පේලියට ලියාගෙන තවත් එක් ආගමක් කරගෙන මොකද්ද මේ කරන නාටකම් මහා විකාරයක් වෙලා ඉතින් මේ සත්‍ය කෙනෙකුට අවබෝධ වුණොත් එයාට කිසිම තර්කයක් නැහැ. එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියනවා මේක ප්‍රත්‍යක්ෂතාවය තුලින් ගන්නෙ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ අහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා. යමෙක් ධර්මයේ කියලා කියයිද මා කිව්වයි කිව්වත් පිළිගන්න එපා. බුදුන් වහන්සේම දේශනා කරනවා මා පිටක සම්පදාය. පොතේ තිබ්බා කිව්වත් පිළිගන්න එපා. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. අනේ දාට ප්‍රත්‍යක්ෂ වුණු දේ පමණයි Taman පිළිගන්නේ. මේක අදහන එකක් නෙමෙයි මරණින් මත්තේ වෙන එකක් නෙමෙයි. විශ්වාස කරන එකක් නෙමෙයි. මේ මොහොතේ මේ ෂණයේ දකින එකක්. සාන්දිටිකෝ අකාලිකෝ ඒයි පස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්නං චේ ධම්ම. මේ මොහොතේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මොහොතෙමයි මේ ධර්මයේ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙලා ඔබ විසින්ම ඔබට ඊට පස්සේ පරම සත්‍ය කුමක්ද කියලා අහන්නවත් හේතුවන්නේ. ඔබ දන්නවා. ඔබට ප්‍රත්‍යක්ෂයි. ලුණුරා ලුණු කාපු කෙනෙක්ට කවුරුත් කියන්න ඕනේ මේක මොන රහද කියලා. එයා දන්න එක ලුණු රහ කියලා. අන්න ඒ වගේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වූ කෙනා ලුණු කාපු කෙනා වගේ. ඒ කෙනා දන්නවා මේ සත්‍ය කියලා. කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ කියන්නේ ඕපනායකෝ ඒ පස්සෙකෝ එන්න ඇවිල්ලා බලන්න. ඔබට ප්‍රත්‍යක්ෂණ විතරක් පාර ගන්න. එච්චරයි බුදුන් වහන්සේ කියන්නේ. මේක අදහන්න විශ්වාස කරන්න මේක තමයි සත්‍ය එහෙම කියන්නේ. ධර්මයේ කියනවා තමන්ට බලන්න පුළුවන් තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කර වෙනවනම් විතරයි බාර ගන්න. දැක්කද බුද්ධ වචනේ කොයිතරම් ඍජුද? සක්කෝ උජුත සුජුකෝචය කියලා කියවන්නේ නිසයි. මේ ඍජු භාවයෙන් ප්‍රකාශ කරන වචනේ ඊටාම ගැඹීරයි. මේකේ කොහෙවත් නැහැ දිවි ලෝක කතාවක්. මේකේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂ මේ සිතින් මිදෙන මගක්. ශුන්‍යතා පටිසංයුක්ත දේශනා තියෙන්නේ. මේකේ ગાථා එහෙම ගීත ගායනා කරන්නේව නැහැ. එහෙමනම් මේක Tamanට පුළුවන් මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න නම් තමයි මේක මෙනෙහි කරන්න ඕනි. මොකද්ද මේ සිත දකින්න සිත තුලින් මේක බලන්න ඕනි. Tamanට එදිනෙදා පුහුණු වෙන්න ඕනි. ඒකට ක්‍රමවේදයක් ඕනි. අන්න Taman Tamanගේ සිතම සිහිය නුවණ පවත්වමින් සත්‍ය දකිනවා. අන්න ඒ කෙනාට සත්‍ය හම්බ මේක පරම සත්‍යයි. ඒ ඔබට අවබෝධ වෙන්න ඕනි. එදාට ඔබේ ප්‍රත්‍යක්ෂතාවය තුළින් අවබෝධය තුළින් ඔබටම ඔබම දුකෙන් මිදලා ඔබම ඔබේ ලෝකයේ සත්‍ය මායාවෙන් මිදලා සියලු දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා. අනේ එතනයි ධර්මයේ ධර්මය අවබෝධ වෙන තැන මාර්ගයට අවතීර්ණ වෙන තැන මධ්‍යම ප්‍රතිපදාවට හම්බ වෙන්නේ යන්නේ එතනයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්ත නැති දෘෂ්ටි නැති ශුන්‍යතාවයටයි. ඒ ශුන්‍යතාවය හමු වෙන තැනයි සියලු දෘෂ්ටීන්ගෙන් මිදුණු තැනයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති උටයි මේ ප්‍රතිපදාව පැනව. එන ඉස්සලම දැනුමට කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත යුතු දේ ඒ පරතෝഘോഷයේ සුතවත් ආහාරභාවයේ තමන් විසින් මේ ධර්ම කුමක්ද කියන එක අහන්න ඕනි. අහලා දැනගන්න ඕනි. ඒකට දර්ශනේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ දර්ශනය දැනගන්නවා කියන්නේ ඒකටයි. හැබැයි ඊට පස්සේ ඒ කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන Taman දුකෙන් මිදෙන්න ඕනේ. එයයි නිවන් මාර්ගය.